ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදක අයිබෝන් සකිසන්ද අදත් මේ ඉරිදා උදේ අපි වාඩිලා ඉන්නේ සිතිජ සංඛාගාරයේ අපේ හදවතේ මනසේ අපි බොහොම දැඩි වල්ලකින් තියෙන සමහර මායින් දිහා බලන ඒවා පුළුවන් නම් විසුරවන්න පුරවන්න කරන සාකච්ඡාවක් මේ සිටිද සංවාසන. ඔබ දන්නවා මම සිටිද සංවාසනයට බොහෝලාට මගේ මිතුරියක් ආද මිතුරියක් මිතුරෙක් කැඳවගෙන ඉන්නවා. ගිය පාර අපිට එක වාඩිලා හිටියා. ඔබට මතක ඇති හසිනී හපුතන්ත්‍රි. විශේෂයෙන් හසිනීත් එක්ක අපි කතා කරමින් හිටියේ ජීවිතේ චාරිකාවක් වශයෙන් ගැඹුරු අර්ථයෙන් සංකේතාර්ථයෙන් ඒ අතරේ අත් වශයෙන් අපි මේ ජීවිතේ මේ අපි දැන් ජීවත් වෙනකොට අපේ අනන්‍යතාවය ආදී පරණ තීරුම් බේරුම් ඔක්කොම වෙනස් වෙමින් යනවා මේ අපේ චාරිකාවම විතරක් නෙවෙයි අපේ මේ විශාල අද්දකීම් සමුදාය නිසා ලෝකෙත් එක්ක අපේ ගමදුණු කුළුල් වෙමින් පවතිනවා අපේ ලෝකෙත් කුළුල් වෙමින් පවතින එක තමයි අපේ ඇත්ත මේ හසිරත් එක්ක අපි ඒ වගේ සාකච්ඡා කරන විදිහ හසිනේ මේ සංචාරක දේවලුත් එකතු කරගන්න අදත් හසිනේ දවසනකට අද සිටිජ සංස්ථාගාරේ මා සමග වාඩි වෙන හසිනේ අයබෝන් අයබෝන් හසිනේ අපි මට හිතනවා ගිය පාර අපි කතා කරපු තැනකින් පටන් ගත්ත හොඳයි කියලා සමහර දේවල් වුණා තව සාකච්ඡාවෙන් කතා බහ කරගන්න ඕන දේවල් අපි අවසන් කරේ ස්වීඩනයේ හසිනේ ජීවිතය හසිනේ ශාස්ත්‍රීය කරුණු හේතු නැත්නම් වෙන අධ්‍යාත්ම කරුණු සඳහා ස්වීඩනයට ගිහිල්ලා මේ ජීවිතේ පටන් ගත්ත ගත කාලේ. එතකොට එතනත් අපි යම් විදිහකට මේ සංස්කෘතික ජීවිතයට මේ ඇතුල් වීම සායක දෙවිච්ච වෙන පරිමාණ ගැන කතාවක් පටන් ගන්න ඉතිහාසයෙන්. කොහෙන් හරි ඉතින් ආරම්භ කරන්න පුළුවන් අපිට අද දවසේ නැත්නම් පුළුවන් සුනිල් එක්ක කතා කරද්දී වෙලා යනවා නේද ඉන්නම් ගිය පාර කියන්න ගොඩක් දේවල් තිබ්බ ඒවා මගේ හැරිලා ගියා. ඉතින් මම අපි කතා කර කර හිටියේ ස්වීඩනයේ ජන ජනතාව කොයිතරම් ඇතුළාන්තයෙන් ජීවීමක්ද කියන එක. දැන් අපි විශේෂයෙන් දැන් අපේ රටේ දැනටත් විශාල කතිකාවක් තියෙනවා මේ මිනිස්සු හික්මවන්න ගොඩක් නීති පනවන්න ඕනේ දණ්ඩ නීති දණ්ඩ නීති සංග්‍රහයක් ගේන්න හුඟක් වෙලාවට කතා කරමින් ඉන්නවනේ මොකෝ අපිට මිනිස්සු හදන්න හැදීම විශාල ප්‍රශ්නයක් තියෙනවා ඒ හරි පොදුම විදිහට අපිම අපි මේ ගැස්නේ තියෙන ප්‍රශ්න තමයි එකකට තියෙන අපි ලොකුවට ආඩම්බර වෙනවා ඉතාලම මේ ඉහළ ශික්ෂණයක් ඉක්මීමක් සහිත රටක් කියලා කියනවා. මොකද අපි බෞද්ධ සම්ප්‍රදායන්නේ අපි අනිත් මිනිස්සුන්ට වඩා හරි මාරයි. අපි හරියම හික්මිච්ච මිනිස්සු කියලා අපි කියා ගන්නවා. අනිත් පැත්තෙන් අපි ඇත්ත ජීවිතේ බලනකොට කිසිම නැත්නම් මේ කොවිඩ් දිනවල ඒක ඉතාම හොඳට පේන්න පටන් ගත්තා මේ මේ චාරයක් නැතුව දිවිල් අපිට නවතින්න බැරුව අපි මිනිස්සු තැන් තැන් වල දුවනවා මේ මොන හරි කිව්වහම තමන්ගේ සී කල්පනා ජීවත් වෙන්න කියලා ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ගැටලු වලට මුණ පානවා අනතුරු වලට මුණ පානවා. එහෙම ගැටලුවක් තියෙනවා මේ අපේ සිහි කල්පනාව නැති වෙච්ච වගේ එකක්. ඒක අපේ සංස්කෘතියෙත් නෑ වගේ එක. තේරෙන්නේ. නිකන් ඒ වගේ. ඔව් දැන් මට දැන් කිව්ව ගමන් කියන්නේ මේ ඇත්තටම දැන් අපේ රට බෞද්ධයි කිව්වට මට හොඳම බෞද්ධව හම්බුනේ ස්වීඩනයේ. මගේ මිතුරෙක් තමයි. අනිවාර්යයෙන්ම. මටත් ඔක නිදන්තයෙන් ඔය අත්දැකීම ලැබුණා කියන්න හසිනේ. ඔවුන් ඇත්තටම බෞද්ධ දර්ශනයට ළඟින් ඇසුරු කරමින් මස් මාංශ වහනු කරන තාත්තට පත්තරා කියනවා. නමුත් අර අපි කියන විදිහට නෙවෙයි. ඒක වෙන ඉතා වෙන තැනකින් එන දෙයක්. ඉතින් ඒ අර දැන් සුනිල් කියපු අර ශික්ෂණය ඇතුළාන්තයෙන් එන ශික්ෂණය ශික්ෂණය මිනිසුන්ට ඉතාම નિરાයාසයෙන් එනවා. ඒක මම හිතන අධ්‍යාපනය සංස්කෘතිය තුලින් ඒගොල්ලන් ලැබෙන දෙයක්. දැන් මම තව උදාහරණයක් දෙන්න මම අර මේ කැමති අර එක තැනක් මගේ හැරෙදි කියලා මට සැකෙන් මම කියන්න වට ඒ උදාහරණ ගන්න පුළුවන්. ඊපාර සාකච්ඡාවේ මම කතා කරා මතක් කරා අර ඩෙන්මාර්ක් වල කෝපන්හේගන් වලත් මිනිස්සු 150කට මෙතන පාපදීන් යන පටන් ගන්නවා. එතකොට ඒකට හේතුව අත්වාසින්නේ අභ්‍යන්තරික ගැඹුරු සදාචාරයේ හේතුව පරිසරයේ පෘතු පෘථුවිය. අපි පෘථුවිය දරුවෝ අපේ පෘථුවියට වරක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියලා. ඒකට අර ලොකු ප්‍රශ්න මේ ඉන්ධන පිච්චීම පිළිබඳව ඒගොල්ලන් ලොකු අභ්‍යන්තරික ගැටමක් ඇති කරනවා. අපි කරන වෙන්නේ හරියද කියන්නේ. අපි මේ කරන වෙන්නේ මුළු ලෝකෙටම අනිත් මිනිසුන්ට පෘථුවියට ගහකොළට අපි විනාශයක් කරන්නේ නැද්ද කියන මොනවා හරි ප්‍රශ්න වලින් කියන්න කියලා. අනිවාර්යෙන්ම මට ඒ කතාව මේ කියන්න බොහොම ස්තුතියි අපහු අවස්ථාව හදලා දුන්නට. දැන් මගේ හොඳ මාසිකයකට ඉගෙනගත්ත විශ්වවිද්‍යාලේ හොඳ මිතුරෙක් හිටියා. දැන් අපි දෙන්නම ඇත්තටම ඉගෙන ගන්නමින් හිටියේ. ඉතින් එතකොට අපිට වැඩිපුර සල්ලි තිබුණෙත් නැහැ ඒ කාලවල ඉගෙන ගන්න සල්ලි කියන එක අඩු. ඉතින් යන්න තිබුණා ස්ටොක්හෝම් වලට යන්න තිබුණා. ඒතකොට අපිට තිබුණා තීරණයක් ගන්න කොයි විදිහටද යන්නේ කියලා. විකල්පයන් තිබුණා. එකක් තමයි දුම්රියෙන් යන්න පුළුවන් අනිත් එක ගෝණින් යන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට ගුවනින් යනකොට අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා. අඩු අඩුවක් ලාභයක් හම්බුණා. සහ ගුවනින් යන එක කාලය අතින් ගත්තත් ඒක තමයි ලේසි. නමුත් මගේ මිතුරා තීරණය කරනවා නෑ අපි දුම්රියෙන් යමු. ඉතින් මම අහනවා ඇයි දුම්රියෙන් යන්නේ? එකක් සල්ලිත් <laughs> වැඩියෙන් යනවා, කාලෙත් වැඩියෙන් යනවා. ඇයි දුම්රියෙන් යන්නේ? දැන් මගේ මං හිතන විදිහට මේක බුද්ධිමත් තීරණයක් නෙවෙයි. එයා කියනවා නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ මෙතන ගත්තාම මේ දෙකෙන් පරිසරයට වඩා මේ හිතවත් මේ දුරින් ගමන් කරන එක. මගේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ වගේ හිතන කියන්නේ කියන්නේ තමාගේ තමාගේ මුදල් එක්ක ගනුදෙනු කරද්දී ඒක හරි ලොකු දෙයක් හසින කියන්නේ මේ අත්වසින් අර නව ආධ්‍යාත්මික මේ දෙයක් පිළිගනගෙන එන දෙයක් හසින කිව්වත් වගේ මට මතකයි මේ අපිට වඩා ඒගොල්ලෝ බෞද්ධයි කියන අත්වසින් එකකින් අදහස් වෙන්නේ මේ අර ආගම කියන අර්ථය නෙවෙයි ඒ අගයුම් සහ වටිනාකම් පිළිබඳ දේ බෞද්ධ දර්ශනයටයි තේ සරලව චාම්ම ජීවත් වීම අනිතයට කරදරයක් නොකර ජීවත් වීම අනිත් සතුන්ට සතුට මේ මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවත් වීම ඒක අත්වසින් ප්‍රායෝගිකව කරන්න මේ වගේ කතන්දර නෙමෙයි අනිවාර්යයෙන්. අපි පයින් යවිදිනවද නැද්ද? ආ දැන් මම පන්දහසෙන් තුඟා දේවල් කියන්න පුළුවන් මේ ඔය ඔය මේ මේ මේ හැම අතසින් හැම ස්කැන්ඩිනේවිය රටකම වගේ ඒ ද පාසල් පද්ධතිය එහෙම සකස් වෙලා තියෙන විදිහින් දරුවා එක්ක පයින් යන්න ඕන. ළඟ පාසලට නේද? එතකොට දරුවෝ වාහනවල යනකොට කොහෙත්ම කැමති නැහැ. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒක ළමයට කරදරයක් කියන එක. එතකොට එක්ක පයින් යා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට අර අයෝ එහෙම නැත්නම් අර පොඩි බයිසිකල් එකක් අර එහෙම යා ගන්න ළඟ පාත දුරකින් යන්න ඕන. මගේ මේ මිත්‍රෙක් ඉන්නවා ස්වීඩන් ස්වීඩන් වල මේ ලාංකික මිතුරෙක් හොවා එක්සරන්ස් මේ සාකච්ඡාවට විජිත ගුණරත්න. ඉතින් විජිත මට ඔක උත්තරව තෝරලා බෙල්ල දුන්නා. ඔක කලා කලාතුරකින් තමයි ළමයෙකුට කිලෝමීටර් එකහමාරක් දෙකක් වගේ දුරක පාසල දුන්නේ. එහෙම වුණොත් ආණ්ඩුව දෙන වාහනයක් ළමයාම ගෙනියන්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන්නේ පයින් එවිදගෙන යන්න ඕන කියලා. දැන් ඒක කරන්න කොච්චර දේවල් සමාජයේ හිතලා තියෙන්න ඕනද කියන එක වැඩි නේද? يعني ඔක්කොම සාධාරණ වෙන්නත් ඕන. හැම පාසලක්ම හොඳ මට්ටමේ තියෙන්න ඕන. ඒක සමාජය සකස් වෙන්න එපා. එතකොට මේ මේ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් ගොඩනැගීමට අදාළ සමාජ පරිසරයකුත් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. ඒකට හේතුවක් තියෙන ඒක ඇත්තටම මේ වැදගත් හේතුවක්. ඒක වෙන්නේ ස්වීඩනයේ කියන සමාජයේ සමානාත්මතාවය කියන එක කටින් න්‍යායාත්මකව නෙවෙයි ප්‍රායෝගිකවම කරගත්ත නිසා. දැන් එතකොට ඉස්කෝල ගත්තොත් ලංකාවේ අපි දන්නවනේ ඉස්කෝලවල තියෙන ප්‍රශ්නේ කොන්ව පාසලකට යැවීමට මිනිස්සු කොච්චර පොරකනවද මොනවද කියලා දෙන්න. අනිවාර්යෙන්. ඒ ඒ ඒ කිලෝමීටර් 25 30 40 ඉඳන් එන්නේ ඒ මොකද ඒ ඒතන සමානාත්මතාවයක් නැති නිසා. ඒ පාසල් තමන් විශ්වාස කරන තමන්ගේ දරුවෝ හොඳ පාසලට අරින්න ඕනේ. අරින්න ඕනේ කියන එක සාධාරණයි. අනිවාර්යෙන්. ඒක එතකොට අපි අපි හොඳටම දන්නවා අපි නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට ඒ අධ්‍යාපනයේ නිදහස් නැහැ බොහොම ඒක තුල විශාල අසමානතාවයක් තියෙනවා කියන්නේ. ඒක යට තියෙන අපේම අසමානතාවය නිසානේ. ඒක අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ගැටලුවක් එන්නේ. අනිවාර්යයෙන්. බෙදා හද බෙදිච්ච මිනිස්සු සමාජයක් විදිහට. දැන් මේ ස්වීඩනයේ මට මේ ඒගොල්ලෝ සෝෂල් සෝෂල් ඩෙමොක්‍රසි කියලා තමයි අපි ඒකට කතා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියලා තමයි. නමුත් අපි දන්න මේ ලංකාවේ අපි දන්න සෝෂලිසම් කියන බ්‍රෑන්ඩ් එක කතා කරේම නැහැ. ඒක අවශ්‍යත් නැහැ. <laughs> ඇත්තටම. ඉතින් මොකද මෙහි අපේ තියෙනවනේ වමේ කතිකාව. ඒ කතිකාවට එහෙ ඇහුන්නේ නමුත් ඒ කතිකාවේ අපි මෙහි ඉඳන් හීනමවන න්‍යායාත්මක පරම සමාදර්ශ ඔක්කොම ටික ප්‍රායෝගිකව ඒ සමාජය තුල මම දැක්ක ඔය වගේ පයින් වෙන යන එක. සහ අර කමියුනිටි ලිවිං කියන තව ලස්සන මේ ඒක මගේ ආපහු මම මගේ මිතුරු මිතුරියත් එක්ක අපි සෙනසුරාදා ඉඳලා නිතරම ගියා පොඩි කොමියුන් එකක් තිබුණා. ඒ කියන්නේ දැන් ස්වීඩනෙත් ඇත්තටම අර වෙන් වෙන්ව ජීවත් වීමේ ප්‍රශ්නය ඒගොල්ලෝ කී අරගෙන තිබුණා. ඒගොල්ලෝ ඒගොල්ලන් ප්‍රශ්න නැති රටක් නෙවෙයි ඇත්තට. ඕක කියන්නේ නෑ නේද? ස්වීඩනේ විශාල ගැටලු විශේෂයෙන් මානසික ආතතිය සහ තනිකම් තනික තනි බව පිළිබඳ විශාල ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒකට විසඳුම් හැටියට ගෙන ආපු ක්‍රමයක් කියලා පස්සේ මම දන්නේ මම අතර එකට යනකොට ඒක ඒව ගැන ලොකු කියවීමක් සහිතව නෙවෙයි එතෙන්ට ගියදී අපි සෙන්සුරාජින්ද අපි නිතරම ගියා ඒක ලොකු ෆාම් හවුස් එකක් අරගෙන පවුල් 3-4ක් එකට ඒ ෆාම් හවුස් එකේ ජීවත් වුණා. ඉතින් අපි හැමදාම එතන ගිහින් මොකද සෙන්චු රාදුර හොඳට කන්න මොන දාලා කට්ටිය සින්න කියලා උතන බොහොම රසවත් මේ පරිසරයක් නිර්මාණය වෙන නිසා මගේ මිතුරු මිතුරියෝ දෙතුන් දෙනෙක් එක අපි හැමදාම ඔය කොමියුන් එකට යනවා. ඉතින් එතන ඇත්තටම මම දැක්කේ අර පස්සේ අර කියනකොට අර කිබුත් සනම්මනන් කියලා ඔය කියන ප්‍රජා ප්‍රජා ජීවිතේ පවුල් තුන හතරක් එකතු වෙලා ඒගොල්ලන්ගේ භූමියක් පොදු භූමියක් පොදු අවකාශයක් නිර්මාණය කරගන්නවා එතකොට ඒගොල්ලන්ගේ මේ ආදායමත් ඒගොල්ලෝ එකට දාගෙන බෙදාගන්නේ දරුවෝ හදන්නේ බොහොම මේ එකතු වෙලා එකිනෙකාට උදව් කරගන්නවා එකිනෙකාට උදව් right එතකොට මේ මේ එතන හිටියා බොහොම තරුණ වියේ ජෝඩුවක් හිටියා ඒගොල්ලන්ට දරුවෝ නැහැ ඊට වඩා දරුවෝ තුන් දෙනෙක් හිටපු පවුලක් හිටියා ඉතින් අර අර අර දෙන්නේ නම් අපිට දැන් දරුවෝ නැහැ මේ තුන් දෙනා ඉන්නවනේ හොඳටම මොකද ඒ තුන් දෙනාක් මේ ඒගොල්ලන්ට ඉන්නේ නැහැ ඉතින් මං කල්පනා කරා මේ වගේ දෙයක් ලංකාවේ කවදාවත් වෙන්න පුළුවන්ද කියන එක එකක් තමයි අපි බයයි කවුද කියන්නේ ඒ කියන්නේ දැන් තේමාද කියන ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න ගොඩාක් තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ රෙස්මන්ගේ පොතේ අපි මේ කතා කරාට අපේ මේ මේ කියන්නේ අයිතිවාසිකම් පිළිබඳ අයිතීන් කියන දේවල් භූමිය හා සම්බන්ධ අයිතීන් අපි හැමදාම දැඩිව පෞද්ගලිකව තිබිලා තියෙනවා. පොඩ්ඩලිකයි කියන්නේ. අපේ මින් කෑල්ල මගේ කොටහ එහෙම කියලා දාන්න. අපි මෙහා එකට වගේ වැඩ කරාගේ පෙරමනන මගේ කෑම කියනවා. නමුත් යුරෝපේ සහ වෙනත් රටවල පරිශනාත්මකව සහ තව තව ආකාරයෙන් මේ වැඩේ මේ ප්‍රජාවන් එකතු වෙලා එකට ජීවත් වෙන එක පොදු භූමියක වැඩ කිරීමෙන් ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ වගේ අර කොමියුනිටිස් නැත්නම් කොමියුන්ස් තියෙනවා. ඇත්ත වශයෙන්ම. ඒක ඒක ඒගොල්ලන් පටන් ගත්තා සමහර තැන්වල ওই රොබෝටෝන් කියන විශේෂ කන්දරාන් රොබෝටෝන් මේ එකක් කිව්වට කමන්නේ කියලා. මොකද අපේ මමයා හුඟා දන්නේ නැති දෙයක් තියෙනවා. මේ මේ පළවෙනිදා ওই පෑයට වැඩ දිනේට ගිහිල්ලා චිකාගෝ වල අර ඒ මාකට් එකේ වෙඩි දීපු කතාවක් තියෙන්නේ මේ පළවෙනිදා. ඒක පෑයට වැඩ දිනේ. මොකක් අය දන්නේ මේක ඉස්සලම මේ උද්ෘතයේ මේ අදහස ගෙනයි රොබර්ට් ඕන් කියන මානවවාදී. එයා අර පස්සේ යුටෝපියන් සෝෂලිස්ට් කියලා. හැබැයි ආයි තමයි සාමාන්‍ය ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රිය අයිතිකාරී. දන්නවද? මෙයා තමයි කියන්නේ ඔන්න බලන්න මනුස්සයාට උත්තර නැහැ. ඒ මිනිස්සු මෙහෙම මැරෙන්න ඕන. මේ කාලය මේ අපි වෙන වෙන හිතන්නේ මන අපිට ලැබිලා තියෙන පැවිසි අතර. මේ තරක අහන්න ඕන දෙන අපේ නමේ. ඒක අපිට පැවිසි අතරක් ලැබිලා තියෙනවා. ප්‍රොපටෝන් කියනවා. අපි ආයෙ මොකටද මෙහාට ඔය වැඩ කරන්නද කන්නද අපි ආයි අපි ආයි මිනිස්සු වෙන්නේ අපිට සත්‍යය. මේ සත්‍යතාවය ලැබුණාට අපි මිනිස්සු නෙවෙයි. ඒක උපය ගන්න ඕන. ඒතර අපේ පැය 23 අපිට යම් කිසි කාලයක් අපේ මේ මනුෂ්‍යත්වයේ සඳහා සංස්කෘතික ගොඩනැගීම සඳහා මිනිස්සු වෙන අපි වෙනස් කරගන්නවා. මොන පැයටක් කතා කරන්නේ දැන් තියෙන හැටි ගන්න බෑ. ඒතකොට පැය 16ක් විතරන එකෙන් පැය 8ක් ඔය වැඩ කරමු. පැය 8ක් අපිට රිකවරි එකට ඕන. පොහොත් ගන්න කන්න බොන්න නිදා ගන්න ඕන. ඒතකොට යාන් කියන වැඩි මේකයි. ඒතකොට ඒ කාලේ පැයට ඉන්නේ අර වැඩි. සංස්කෘතික වැඩි. වැඩිට එතකොට මේ මෙන්න මේ අදහසත් එක්ක ඊට පස්සේ ආ ඔය පරිශාන්නික ඔය කොමියුනිටි කමියන වඩන. හැබැයි මේ සම්ප්‍රදාය තියෙනවා සම්ප්‍රදාය යෝග හැමතැනම තියෙනවා. දැන් මේ ඒ කතාවම ස්වීඩනයේ දැන් විකසිත කරලා තියෙනවා මම හිතන්නේ. පළවෙනි මේක පළවෙනි ගටක් පැය 6කට පැය 5ක් විතර දැන් ඒගොල්ලෝ වැඩ කරනවා. දැන් දැන් පැය 5කට වගේ ගිහිල්ලා තියෙනවා. දැන් ඒගොල්ලන් මෙන්නෙන්න අර මනුෂ්‍යයන්ගේ වැඩියට බර වැඩි වෙනවා. ඒක තේරුම් මේගොල්ලෝ නිකන් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක නිර්මාණශීලී වැඩක්. ඒක. මේ ලොකු වැඩක් ඇත්ත වැඩි වුණා. දැන් ඔය අධ්‍යාපනික වටපිටාවක මම මේ දවස්වල හුඟක්ම හිතපු නිසා මට ඒක අපව වැඩියෙන් දැන් අපේ රටවල් වල ඉන්දියාව ලංකාව වගේ රටවල් වල මේ ප්‍රසිද්ධ ජනප්‍රිය විෂයන් වෙන්නේ හැමදෙස්සෙම මේ IT වෛද්‍ය වෘත්තිය ඒවා ඒ වගේ දේවල්. දැන් සීලේ වගේ තැන් වලට ගියාම කලා ඉතිහාසය මානව විද්‍යාව. දැන් තව මම දෙයක් මොකක්ද හසින් ගහන්න කියලා හස්නේ ආන්න කවදේ මම කියන්නේ ශිෂ්ටලාන්ති අපි දෙන ප්‍රති අත්දැකීම ඔය රටවල් ලොක්ක කියන මේ දේශපාලනඥයා සමාජයෙන් ගහින් කොයි හරියද ඉන්නේ අනිත් අපේ මේ කරටිය නේද අපි මොනවා ගත්තත් දේශපාලනඥයා ප්‍රමුඛ කරටියේ වැදගත්ම කෙනා කාගාරි කේක් ප්‍රදර්ශනයක් තිබුණා මිහිලා දේශපාලනඥයා අඳගානවා ඉතින් ඔය රටවල් එක ඒකයි පේන්නවත් නැහැ නේද පේන්නවත් නැහැ නේද ඒක පේන්නේ ඉන්නේ රටේ අර කවුද මේ සමාජයේ සංස්කෘතික ජීවිතේ ගොඩනගන මිනිස්සු නේ. දැන් ඔකට හොඳ එකක් තියෙනවා. එකක් තමයි මම එහි ඉන්න කාලේ ස්වීඩනයේ ඉලෙක්ෂන් එකක් තිබුණා. මැතිවරණයක්. මේ දැන් මැතිවරණයක් ළඟ එන හින්දා මේක කියන්න පුළුවන්. මොකද මේ දැන් මැතිවරණයේදී කිසිම සම්බයක් නැහැ. අපේ මැතිවරණයක් කියන්නේ විශාල සම්බයක් තියෙන කතන්දරයක් සද්දයක්වත් නැහැ මම ඇත්තටම තාමත් මට පැහැදිලි නෑ මිනිස්සු කොහොමද තීරණය කරේ කොහෙන්ද මේක ගැන හොයාගත්තේ කියලා මැතිවර දවසෙත් මට මතරේ මම දැන් කියන හරි බෝරින් මොකද මේ අපේ ඊට වඩා උසාන ඔව් ඒක ප්‍රමුඛ දේ නෙවෙයි ජීවිතේ මම කියන්නේ ඒක යන්නේ ඒක ඒක සාමාන්‍ය දෙයක් එදා තීරණ ගැනීම ක්‍රියාදාමය සකස් කර ගැනීම වැඩක් නෙවෙයි අන්න ඒක නේද ඊට වඩා වැදගත් ජීවිතය අර රොබෝට් ඕන් කියන්නේ දැන් අපි ආනේ මෙහාට මොකටද කියන ප්‍රශ්නේ. බලන්න ගියාම මේගොල්ලෝ ඒ ඒ ඒ නැතිවරණේ ඒක ඓතිහාසික තීරණයකට අරගෙන තිබුණා. ඔව් ඔව් නේද? සීරියස් ඒගොල්ලෝ කියන්නේ හරි බැලෑ යනවා. ඒගොල්ලන්ගේ දේශපාලනික විඥානේ මේ අපි අපි දේශපාලනය කරනවා දේශපාලනික නැහැ. ඒක නෙවෙලා තිබුණේ. නේද අපේ ප්‍රශ්නේ. මේ මට වෙන ආදිස්මයක් ආවා මේ නැතිවරණේ කියන්නේ මේ දානහැගොඩ. ඔහු මෙලියේ පෙරලා ඔහුගේ පොතක් පළ වුණා. ඒ පොතේ තියෙන කොරෝනා කියලා කවිය. මෙන්න කවිය. අර බලන්න අර බලන්න කොරෝනා අහසේ කුසගිනි බලා අතරේ 5000ේ විහඟුම් සරණ. නිරවුන්දේ මිතුර ඈත ගොවිදිමකින් කරල් කපා තුඩමින් ගෙනෙන ගීජු ලිහිණියන් දේ රතමින් රතසින් අපේ කතිර සොයන. අර මේ ඔබ දන්නවනේ පවුල් 5000යි කතන්දරයක් දෙන්නේ. එතකොට මේක ඇත්ත වශයෙන්ම මනුෂ්‍යත්වයේ සඳහා වැඩක්ද නැත්නම් මේ වෙන වැඩක්ද මෙතන යන්නේ නැතිවරණය සඳහා යන කප්පන් වැඩි වගේ වැඩක්ද කියන කවියන් මේ පෙරද ලියපු කවියක් ගාමේ පහවෙලා තියෙනවා. ඔන්න අපේ නැතිවරණ. මම ඒ කියන්නේ අර කලින් කියපු කතන්දරය තමයි සුනිල් මෙතන මට හිතෙන විදිහට තියෙන යටින් යටින් දුවන ප්‍රශ්නය. කියන්නේ අපේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ පන්ති දූරාවලියකට නිසා අපේ මුළු ජීවිතේම අපි ගෙවන්නේ දේශපාලනඥයන්ගුත් ඇතුළු ඒ පන්ති අතික්‍රමණය කිරීමේ සහ උඩට නැගගැනීමේ විශාල අරගලයක දැන් ශ්‍රීලමේට නගින්න තැනක් නැහැ හැමෝම එකයි ආන්නේක තමයි ඒක බස් එකකට නගින්න ගියත් තේරෙනවා දැන් අපි උදාහරණයක් මම කාලයක් මෙහි ලංකාව වැඩ කරද්දී කෝච්චියෙන් සංගීත කාලයක් වෙනවා මට කෝච්චිය ලා ගන්න බෑ මොකෝ කෝච්චියට බැග ගන්න මිනිස්සු පිස්සුන් වගේ නැංගන්නේ. ඒකෙදි බස් එකට හරි පොන්චි එකෙන් නැංගුවෙත් එහෙම මා ගාලින් ඉන්න මනුස්සයා පස්සට ගිහිල්ලා ඔයාන් කලින් නැගින්න කියලා කියලා තමයි මට හරියට අත්දැකීම් ගැන මම ඉතර ඔබ තරංග මුස්කන්නේ වෙන එහෙම අත්දැකීම් නෑ නෝත් විශ්වාසන්තට කීප වාරයක් මට යන්න වුණා. ඉතින් මත් වශයෙන් පාරේ කතාව මම දැක්කා ඒක හරියම පුදුමයි. අපිට පුළුවන් හුඟක් වෙලාවට මෙහෙම මල් සම්දීක වාහන දෙයක් හම්බුනහම ඒක වෙන ප්‍රශ්නයක් නැත්නම් හැමදෙස්සම එක්කෙනෙක් කැමති අනිත් එක්කනට ඉඩ දෙන්න. ඒක තමයි සැලුට් එක ගන්න හිනාත් වෙලා මම ප්‍රසන්නව අනිත් එක්කනට ඉගෙන ඉඩ දීම තමන්ගේ මේ තමන් කළ යුතු දෙයක් වගේ පේනවා. කියලා තරංගයක් කොහෙත්ම දකින්නේ නැහැ අනිත් මිනිස්සු. තරංගය නැතිවීමෙන් තමයි සම්පත් සමානව බෙදා යෑමෙන් තමයි ඒක වෙන්නේ. තා ඒකම විතරක් නෙමෙයි. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක තියෙන විශාල සංස්කෘතික හැදියා. ඒක ඉතා විශේෂයි කියලා මට හිතෙන දැන් අපි අර අද අපි හුඟක් කතා කරන ග්‍රේටා තන්බර්ග් ශ්‍රීංගාතික දැරියක් ඇය තමයි දැන් අද මම හිතන්නේ ලෝකේ පරිසර ප්‍රශ්නේ ඉතාලම ලොකු කාර්යභාරයක් ඉටු කරන ඉස්සරහින් ඉන්න එකක්. ඉතින් මට මොකද දෙනෙක් මේක ගැන කතා කරගෙන ග්‍රේට ගැන කතා කරගෙන මට කිසිම පුදුමයක් නෑ. මොකද ඒක එන්නේ කොහොමද කියලා පුදුමන්නේ මොකෝ මේ මිනිස්සු තුල ඒක තුල දැන් උදාහරණ වශයෙන් ඒ සංවේදීතාවය මට බටහිර අන්නට වල මම හුඟක් දැක්කලා තියෙන තියෙනවා. ඔය ඔය කලාපය තමයි. ඔය කලාපයට අයිති විශේෂ මේක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගැඹුරු ගමන්දර. ඒක පිටිපස්සේ තියෙනවා ඒ ලොකු සංස්කෘතික ක්‍රියාදාමයක් ඒක මේ සොයා යන මේ කියන සංස්කෘතික ගොඩ එක අපි දිගට අත්පසින් කතා කරන්න ඕන විදිහක් තියෙන්නේ මේ ආධ්‍යාත්මික සංස්කෘතික සොයා යාමක ප්‍රතිඵලයක් ඒ දේශපාලනික අදහසත් තියෙන්නේ දැන් ඔය ඩෙන්මාර්ක් වල මේ ඔය ඩෙන්මාර්ක් වලින් පටන් අරගෙන යන අර හයි ෆෝක් ස්කූල් සිස්ටම් එක ෆෝක් හයි ස්කූල් සිස්ටම් එක මිනිස්සු විඥානය දේවල් කරන අර අර අර දුරාවලිය කඩලා හිමින් සැරේ මිනිස්සු මිනිස් බවට සාම සාමාන්‍ය මිනිස්සුන්ට පත් කිරීමේ ක්‍රියාදාමයක ඒගොල්ලෝ ගියා. දැන් අපේ තාම මෙහෙම දෙයක් කියනන්නේ මේක කතා කරන්න අපතේ වෙලානේ. අපේ තාම සද්ද විශ්වාසයක් තියෙන මේ ක්‍රමය පෙරලන්න ඕන. ඒ පෙරලීම ලොකු ගැටුමකින් ඝර්ෂණයක් විප්ලවයක් සිද්ධ වෙන්න ඕන. මේක නැත්නම් ධනේශ්වර ක්‍රමය පෙරලන්න බෑ. දැන් මේ රටවල් හිතලා තියෙන්නේ එහෙම නෙවෙයි. මේකයි වැඩි. දැන් කුරා කරන්න කියලා ඊට පස්සේ න්‍යායිකව අහන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් සමාජවාදය කියන කෙන්නේ ධනේශ්වර ක්‍රමයෙන් පෙරලලා වික්‍රමින් කියලා අපි විශ්වාසය තියෙනවා. දැන් මම ගාකරට සරලව අහන ගැටලුවක් තියෙනවා. මේ ධනේශ ධනවාදී ආවේ මේ වැඩවසම් ක්‍රමයෙන් පෙරලලා වික්‍රමින්. ඒක තමයි ඒ ප්‍රංශ වික්‍රම. ප්‍රංශ වික්‍රම වෙන්න කලින් ධනේශ්වර ක්‍රමයේ ඔක්කොම දේවල් හැදිලා තිබුණේ. ඒ සම්බන්ධකම් ඇවිල්ලා, ඒ කලාපේ ගොඩනැගිල්ලා, ධනේශ්වර ආර්ථිකේ ගොඩනැගිල්ලා ඔක්කොම වෙලා තිබුණේ. උඩට දේශපාලන බලය විතරයි නේද රටේ. ඒක එක දෙක ඔය ස්කැන්ඩිනේවියානු රටවල අනිත් රටවල එහෙම ප්‍රසිද්ධ වගේ දේවල් මුලින් දැනෙන්නේ. කලන්දිවත් වුණේ. ඒකට මේ මේ මේ මේ දේශපාලන පෙරලිය වුණා. උනේ කා මෙහෙම ලේහ ගන්න ගත්තන එකෙන් නෙවෙයි. ඒ කියන්නේ අර මේ වැඩවසම් ගර්භය ඇතුලේ ධනේශ්වර සම්බන්ධතා ඇති වෙලා මුළු කතන්දරේ හැදුනහම අර පරණ ක්‍රමය යාපනින්ද පටන් ගන්නවා. මිනිස්සුම වෙන දෙයක් ඉල්ලනවා. දැන් මේ ස්කැන්ඩිනේවියන් රටවල අර පරණ අර්ථයෙන් ධනේශ ක්‍රම යල්කන්න ඉවරයි. අනිවාර්යයෙන්. නේද? ඒ වෙනුවට වෙන සම්බන්ධකම් ඇති වෙනවා. අපි තමයි බෝඩ් ගහගෙන මේ සමාජවාදී ආරගෙන ඒක මොකද මේ පරණ අර්ථයෙන් එහෙම ගහන්නත් බෑ. ඊට වඩා ඒක සංකීර්ණයි දියුනේ. ආ ඒක වෙනස මට හොඳට දැනෙනවා මොකද ඒ ඒ අනිත් එක ඒ දේවල් මේ අපි ලොකුවට කතා කරන ඥානාත්මක කරුණු වල වෙනස තියෙන අපේ චූටි චූටි හැසිරීම හා චර්යාවන් එක්ක. දැන් උදාහරණ වශයෙන් මට මතකයි මම ඇමරිකාවේ කාලයක් ගිහින් ඉගෙන ගන්න කොට මම දකිනවා දැන් ඇමරිකාවේ තිරදීම විශේෂම පාරිසරික කතා නිසා කුණු දාන විදිහ. විශ්වවිද්‍යාලවල කුණු දාන්න බෙදලා තියෙනවා. මේකට ප්ලාස්ටික් දාන මේකට අනිත් දාන්න. නමුත් කවුරුවත් ඒක දාන්නේ නැහැ. හැමෝම ඒක ඔහේ නේද කරන්නේ. මම කියන්නේ ඇමරිකාවේ. නමුත් මම ඒක බලලා සහ මම එක ළමයෙක්ව දකිනවා ගිහිල්ලා ඇත්තටම තමා කාපු එක අරගෙන ඒකේ ප්ලාස්ටික් එක ප්ලාස්ටික් එකටයි ඉඳුල් ටික ඉඳුල් ටික ගෙදරට එහෙම වෙනම දානවා මම බලාගෙන ඉඳලා ඇහුවා ඔයා ස්කැන්ඩිනේවියන් රටකින් නේද කියලා ඕ කියලා hina වුණා මේ ඩෙන්මාර්ක් ගාඩේ ඉතින් ඒ වගේ හරි හසිනී හරි සතුටුයි මේ අපේ සාකච්ඡාව කෙලවර කරන්න වෙලා තියෙනවා අද කාලේ ගිහිල්ලා අදත් ස්තුතිවන්ත වෙනවා මලින්ත දේශප්‍රියට අපිට තාක්ෂණික සහාය දුන්නට හිතවතුනි අපි නැවත හම් වෙනතුරු අපි ඔබට ආයුමන් කියනවා Stitcher. හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක